ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙත්තා විහාරී යෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සංකං සංඛාරූප සමං සුඛං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ශික්ෂාකාමී භාවනාන යෝගී ආරණ්‍ය වාසී සියක් නම එක ගාථාවෙන් අරිහත්ත්වයට පමුණවා වදාළ ඕභාස ගාථාවක් මේ කියුනේ. ඕභාස ගාථා කියන්නේ නැති තැනට බුදුරැස් මාලාවක් විහිදුවල ඉදිරියේ වැඩින්න ආකාරයේ දකින්ද අදිෂ්ඨාන බල පිහිටුවා දේශනා කරන්නේ ඕභාස දේශනා. ඕභාස කියන්නේ ආලෝකය. ආලෝකයෙන් කරන දේශනේ. ඒ දේශනේ සියක් නමක් එකවර අරහත්ත්වයටපත් වුණා. හේතුව ඒ පිළිස දීර්ඝ සංසාරයේහි වැඩිම භාවිතා කරලා තිබුණේ භක්ම විහෙරණ භාවනා හතරෙන් පළමුවෙන්යි මෛත්‍රිය. සංසාරයේදී පුරුදු කරගන්නා වූ යහපත් ධර්මයන් මඟඵල නිවනට උපනිශ්‍රේ වෙන හැටි මෙයින් පැහැදිලි වෙනවා. මෙත්තා විහාරී යෝභික්ඛු යම් ප්‍රනිද්දෙක් නැත්නම් යම් යෝගාවචරේ සංකාර දුකින් එතර වීමට කැමති කෙනෙක් මෛත්‍රී විහරණයෙන් වාසය කරනවා නම් ඒ තැනැත්තා සුවපිය ආත්මාවේ නැමැති ලෝකය ගුණයෙන් ගුණයෙන් ප්‍රතිපත්තියෙන් ප්‍රතිඵලයෙන් බබළුවා ගන්නවා කියන එකයි මේ කෙටි තේරුම. අපි අහලා තියෙනවා ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රී බලය. ස්වර්ණ සාම කුමාරයා උපන්නේ වනාන්තරේ. මෞඛේ දෙපළ කෞස්තනියෙන් පැවිදි වෙ සිටි දුකූල පඬිත සහ පාරිකා කුමාරිකා දෙන්න. මේ දෙන්න බඹලො වෙදලාකු දෙන්නේ. දෙන්න විවාහපත් වුණේ දෙමව්පියන්ගේ ඥාතීන්ගේ බලපෑම නිසා. නමුත් දෙන්නම භ්‍රමචාරීය වනගතව තවුස්ගන් පුරමින් සිටින අතරේ තමයි සීල භේදයක් නොවේ මේ පුත්‍රවල උපන්නේ. ඒ දරුවා කුඩා කල පටන් පෙර જાති જાතින් ඉදී පුරුදු කරගෙන ආව භ්‍රම විහරණ භාවනාව කුඩා කලපතම් පුරුදු කළා. රූපේනු බොහෝම ලස්සන කම්වම් පාට ඇති දැනි ස්වර්ණ සාම කියලා නම තිබි. දෙමව්පිය. ස්වර්ණ සාම දිලිසෙන රංවම් පාට. මේ දරුවා කුඩා කාලේ පටන් දෙමව්පියන් බොහෝම ආදරෙන් හදාවදාගත්ත කුටියෙම තියාගත්තා. හැබැයි මේ දරුවා තරුණ වයසටපත් වෙන කාලේදී දෙමෝපියන්ට අනතුරක් සිද්ධ වුණා. ඒ කියන්නේ සර්ප විෂ වැඩිමෙන් ඇස් දෙදෙනාගේම ඇස් හන්ද වුණා. එදා පටන් මේ ස්වර්ණ සාම කුමාරයා තමයි මෝපියන්ගේ සීල උපස්ථාන සැලසුවේ. උණුපැන් සිතිල් පැන් සැලසෙනවා, නාවනවා, අඳුන් සෝදා දෙනවා, කලාපල නෙලාගෙන ඇවිත් කවනවා පවන ඔක්කොම කරනවා. හැබැයි මේ දරුවාගේ මෛත්‍රී බලය පුදුමයි. මේ වනාන්තරයේ ඉන්න සිව්පාවෝ සතුන් සර්පයෝ පවා ප්‍රාණඝාතයෙන් වැළකී පොවුනෝන් මෛත්‍රී සාගත වුණා. ආශ්චර්යයි නේද? හේතුව මේ දනුවාගේ මෛත්‍රී සිත මුළු වනාන්තරයේ පැතිරී යාම නිසා ඒ විදිහට අපාද විපාද චතුස්පාද බහුපාද හැම සත්‍යයකම එවාගේ භූත පිසාච කුම්භාණ්ඩ යක්ෂ ප්‍රේතාදී අමනුෂ්‍යයන්ම කොහොම සමදි සම්පන්න වුණා. මෛත්‍රී බලය ඒතරම් පුදුමයි. අන්තිමේදී මේ දරුවා දැන් ගඟට යනවා වතුර ගේන්නේ. වතුර ගේන භාජනය බොහෝසෙන් ආරණ්‍යවල තියෙන ලබු වලින් හදාගත්ත භාජනය. නැත්නම් උණපුරු. මේවා ජන්‍යන් දෝන වෙලාවේදී මෝදින්නේ කියනවා මෛත්‍රී බලය. මොහොදින්න පිටට පිට හේතු වෙනවා මේක පිට දෙන්නගේ පිට මැද භාජනයේ තියුවාම ඈත් වෙන්නේ නැතුව ගඟලකට යනවා. ගඟේදී වතුර පෙරලා මේ දෙන්නගේ ඇඟ උඩින් තියෙනවා. පිට දෙක අතරේ. මේ මුවන්ට මොනතරම් එතකොට වැටහීමක් ඇද්ද? කුටිය ළඟට එනවා මේ වතුර භාජන අරගෙන. දර කඩන්න ගියාමත් එහෙම. ධර්මිතියක් හදාගත්තා මෙන්න මොහොදෙන්නේ කියනවා. දෙන්න අතරේ මේ ධර්මිතිය තියෙනවා දෙන්නගෙනත් බස් වෙනවා. ඔය වාගේ පුදුම විදිහේ සිතක් පිටක් නැති වස්තුන්ට පවා මේ මෛත්‍රී බලයෙන් පුදුම සැලකිල්ලක් ලැබෙනවා. ඒ වනාන්තරයේ ගස්කොළන් පවා බොහොම ශාස්ත්‍රීය වුණා. මේ තරම් පුදුමයි මෛත්‍රී බලය. හේතුව මෛත්‍රී සිත වැඩෙන්න වැඩෙන්න ඒ සිත උපදින පවතින වස්තු රූපයේ පිරිසිදු වෙනවා. වස්තු රූපයේ පිරිසිදු වීමෙන් පෙරීගෙන යන මේ ලේ ධාතුව අතිසින් ප්‍රසන්න වෙනවා. ඒ ලේ ධාතුව ප්‍රසන්න වීම නිසා සකල සාරි වැතිරෙන්නේ ප්‍රසන්න ලෙයින් උපදින රූප කලාප රූප සෛල කොට බොහොම නිරෝගී වෙනවා වර්ණවන්ත වෙනවා ඒක නිසාම ශාරීරික වශයෙන් තියෙන නොයෙක් රෝගාබාධ පවා යටපත් වෙනවා එපමණක් නොවේ ඒ ශාරීරියේ පුරා පහළවන නිරෝගී රූප කලාපවල ශක්තියෙන් ශරීර වර්ණය පැහැපත් වෙනවා එවැගේම ජීවිතයක ආයුෂ කෙටි වෙන හේතු ඉවත් වෙලා දීර්ඝවස ලැබෙනවා. එවාගෙම කායික බලය, කායික සැපය, එවාගෙම මානසික වශයෙන් ප්‍රඥාවේ අභිවෘද්ධිය මේ සැලසෙනවා. ඒ තමන්ගේ ආත්ම සංතානයේ තුල. ඒ හැර තමන් ජීවත් වෙන වටපිටා පරිසරය බොහොම වාසනාවන්ත බවටපත් වෙනවා. ඒ වාසනාවන්ත කියන්නේ ගස් කොළන් පවා බොහොම ශාස්ත්‍රීය වෙනවා. මල් පැලයක් වුණා බොහොම ලස්සනට වෙල මල් හැදෙනවා. ගෙඩි හද ගන්න ගස්වල වඩාත්ම උසස් අල්දෙමින් ගෙඩි ඵල දරා ඇති වෙනවා. වනාන්තරයේ ඉන්න සතුන් පවා බොහොම සමගි වෙනවා. ප්‍රාණඝාත නැති වෙනවා. සතුන්ගේ කලකෝලාල නැති වෙනවා. මේ වාගේ කුදුම දේවල් ඒවත් කියන නිස්සන්ද ඵලය කියලා. නිස්සන්ද ඵලය. මෛත්‍රිය වඩන්නාගේ හිතේ තියෙන පැතිරී යන ආනිසංස. මේ ජීවිතය දා ස්වර්ණසාම කුමාරයා ජීවත් වුණා. ඔය අතර තිලියක්ක කියන කසී රජුරෝ මෝදණේ මේ ගිහිල්ලා අඳුගන්නට මේ ස්වර්ණ සාම කුමාරයාට ඊතලයෙන් වි. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා නමං කෝචි උද්දසති නපිහං භායාමි කස්සති මෙත්තා බලේ නුපස්සද්දෝ රමාමි පවනේ සදා මේ වනාන්තරයේ කිසිම සතෙකුට මම් බිය නැහැ මා නිසා කිසිම සතෙකු බියටපත් වෙන්නේ නැහැ මෛත්‍රී බලයෙන් මම මේ වනාන්තරයේ සුවසේ විසනවා කියලා උන්වහන්සේ දා කියලා කියනවා. මේ කෙටි කතාවෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ හිත මුරුදු භාවයකට පත් වීමෙන් ලැබෙන අනුසස් මාත්‍රයක්. මෛත්‍රී කියන එකේ තේරුම මුරුදු භාවයයි. නිද සිනහනේ කියන ධාතුවෙන් තමයි මෙත්ති මෙත්තායන මෙත්තායි කත්තං කියන වචන හැදෙන්නේ. නිද ධාතුවේ. පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතිය වශයෙන් නිද ධාතුව. ඉන්පරව ප්‍රත්‍යයේදීනේ මෙත්ත කියලා හැදෙනවා මෙත්තා කියලා හැදෙනවා මෙත්තා යක්ඛම් කියලා හැදෙනවා මෙත්තා යන කියලා හැදෙනවා ඒ සියලු වචන වලින් කියවෙන්නේ චිත්ත සංකාණයෙහි මෘදු භාවයයි ඒ මෘදු භාවය කියන්නේ තමාගේ හිත මෘදු වෙන නිසාම ඒ මෛත්‍රී සිත යොමු කරන කුජලයාගේ හිත තුළද ඒ මෘදු භාවය ඇති වෙනවා ඒක ආචාරී සිද්ධියක් මාතා යථා නියං පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරාක්කේ කියලා කවුරුත් දන්නවා කර්ණීය මෙත්ත සූත්‍රයේ හත්වෙනි ධාතාව. ඒ සඳහන් වෙන්නේ එකම ධර්මයේ ඇති මරේ එකම ධර්මයේ ඇති පියේ. තමන් ජීවිතය ගැනවත් නොතකා දරුවාගේ දියුණුව සැලසෙනවා. දරුවාගේ ආයුෂ වර්ණ සැප බල ඥාන ශිල්පඥාන භාෂාඥාන ශාස්ත්‍රඥාන ධන ධාන්‍ය යටි ඉතුරු සැප සම්පත් ලැබෙන්නේ දෙමව්පියෝ දෙන්න පුදුම විදිහේ දරුවාට මෛත්‍රියෙන් පවත්වනවා දිනුව සැලසෙනවා ඒ වගේ තමයි මේ මව් කෙනෙකුගේ පිය කෙනෙකුගේ හිතේ දරුවෙකු ගැන තියෙන ජීවනෝ කැමති බව මින් හිතවත් සෝද මදහත් සෝද අහිතවත් සෝද හැම සත්‍යයන් කෙරෙහි ඒ ඒ සත්‍යයන් බලාපොරොත්තු වන යහපත් දියුණුවක් යහපත් සැනසෙල්ලක් පිණිස අපේ සිත පැවැත්මට කියනවා මෛත්‍රී කියලා. ඒ මේ මෛත්‍රිය ප්‍රගුණ කර ගැනීම වර්තමාන කාලයේ අවශ්‍යයි. හේතුව අපේ මේ ජීවත් වෙන අන්තර කල්පය අන්තර කල්පය කියන්නේ අවුරුදු අසංඛ්‍යයේ සිට 10කට 10 ගණන් යන කාලය. අපි බුදුරජාන් වහන්සේ උපදින කාලයේ මනුෂ්‍යයන්ගේ පරමාසාරුදු 100යි. වර්ෂ 100කට එකක් නැගින් අඩු වෙලා අඩු වෙලා යන බැවින් දැන් අපි මේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ව 25ක් පරිපූර්ණ කළා. දැන් මේ 26 වෙනි සතවර්ෂයදී තෝටාපට අවුරුදු 100න් 25ක්ම ආදි වෙලා. මෙන්න ගිහිල්ලා දසවර්ෂයට බයිනවා අවුරුදු 6500කින්. ඒ වෙනකොට සත්‍යෝ මනුෂ්‍යෝ මනුෂ්‍ය ගති නැති ත්‍රිසංගති ඇති සත්‍යම් වාටපත් වෙනවා. ඒ කාලයේදී ඔවුනෝන් කපා කොටාගෙන තමයි ගැනසෙන්නේ. ඒකට කියන ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. එතකොට මේ අසංකේය අවශ්‍ය ඇති කාලයේ සිට මේ 10 දක්වා බැහැගෙන යන මේ හතරවෙනි අන්තර කල්පයේදී මිනිසයන්ගේ సంతානයේ වඩාත්ම දිදුලන්නේ එවැගේම දිලිසෙන්නේ දිනගන්නේ දේශය. දේශේ ව්‍යාපාදේ ක්‍රෝධේ වෛරේ පටිඝ සංඥාව කියන මේ ධර්ම සත්‍ය තමයි. මේවා නිවාගෙන තමයි අපේ මෙලව දියුණුවයි පරලෝ සුගතියයි කාන්ත නිවනයි සාක්ෂාත් කරගන්න යා හැකි වෙන්නේ. හැම පැත්තෙන්ම සිත අවුල් කරන, සිතට වේදනා කරන, සිත දීපක් කරන, සිත දුකට පමුණුවන අරමුණුමයි අහන්ට දකින්න විඳින්න සිදු වෙන්නේ. මේක නිසා ඒ தত্ত্বය දැනගැනීමට තියෙන එකම ප්‍රතිකාරය තමයි දේශයට ප්‍රතිපක්ෂ වූ මෛත්‍රී සිත නිතර නිතර භාවිතා කිරීම. සාමාන්‍යයෙන් මේක වාඩි වෙලා ගහක් මුලට එලා කරනවා පමණක් නෙවෙයි. උදේ නිින්දෙන් අවදෝතම් ප්‍රකන් නැවත නිින්දට යන තුරු කාලය තුලදී හැම වෙලාවෙම කවුරුත් කතාවක් නොකරනවා නම් හැම වෙලාවෙම තමන්ගේ සිතේ නිතර නිතර ආවර්ජන කළ යුතු දෙයක්. නිදසුනක් වශයෙන් කියනවා නම් අතුමගේ පාංගර නැගිටිනකොට අපට පුළුවන් මෛත්‍රී සිතෙන් අවදි වෙන්න. මේ අපි ළඟාගෙන සිටියේ ඇඳේ මේ ඇතිරිල්ල කොට මේ මේවා නිෂ්පාදනය කළ ඇත්තු. සකස් කළ ඇත්තු නිදුක් නිරෝගී සුවපත් වේවා. හිතාගෙනම තියෙන්නේ. ඊළඟට අපි දාත්ම අඳිනවා මූණ හොදනවා, ඇඟ පිරිසුදු කර ගන්නවා, টয়ලට් යනවා, ඇඳුම් අඳ ගන්නවා මේ විදිහේ කාර්යයක කටයුතු තියෙනවා. ඒ හැම තැනකදීම එකක් එකක් ගානේ තමන්ගේ හිතේ මෛත්‍රී පවත්වනවා. අපි තේත්වන් පානය කරන නැත්නම් ආහාර පාන ගන්නවා ඒ වෙලාවෙත් අපිට පුළුවන් මේ මෛත්‍රී සිත උපදවා ගන්න. මේ වාගේ හැම කටයුත්තකදීම පුරුදු කර ගන්න ඕන නිහිතන ක්‍රමයක් තමයි මෛත්‍රී සිත. මේක පුරුදු කර ගන්න මුලින් හිතන හිතන හිතන මතක් කරගෙන කරන්න වෙනවා. කල්යන කොට හිතට ගලාගෙන එනවා. හිතට ගලාගෙන නිසා කිසියම් මහන්සියක් නැතුව විලසක් නැතුව ඒ ඒ අරමුණේදී හැම විටම තමන්ගේ තේ මෛත්‍රිය පවත්වන්න පුළුවන්. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු හරි, කාර්යකාරී කටයුතු හරි, වෙනත් වෙනත් කටයුතු වලදී සාමූහිකව කටයුතු කරන්න තියෙන හැම තැනකදීම ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මෛත්‍රිය. හේතුව තමන්ට බාධාවක් නොවේ. තමන්ගෙන් අනුන්ට බාධාවක් නොවේ. නිර්පද්‍රව තමන් කරන කටයුතු සාර්ථක කර ගැනීමට පුදුම විදිහේ ආරක්ෂාවක් සැලසෙනවා. ඒක නිසා අපි ඒ ගැන වඩාත්ම සාමධානව යෙදෙන්නට අදිස්ථාන කරගත යුතු වෙනවා. අපේ මේ කෙටිම කෙටි කාලීන ජීවිතයෙන් උසස්ම ප්‍රතිඵලයක් ලබා ගැනීමට නම් මේ ධර්ම මෙහෙරණ හතර වැඩි යුතුයි. එහිම පළමුවෙන් වෙන මෛත්‍රිය වඩාත්ම ප්‍රගුණ කරගත යුතු වෙනවා. ඉතින් ඉගෙනීමේදී විශේෂයෙන් අපට මෛත්‍රිය අවශ්‍ය වන්නේ අපට සහයෝගය දෙන සහෝදර සහෝදරියන් වශයෙන් එකට ඉගෙන ගන්න පිළිසක. එවාගෙම අපට අධ්‍යාපනය ලබා දෙන ගුරු මඬුල්ලක අපේ සිතේ මෛත්‍රිය යොමු කරනකොට ඒ හැම දිනාගේම චිත්ත සංතාන මුරුදු භාවයට පත්වෙන බැවින් Tamanට පුදුම විදිහේ සැලකිල්ල එවාගෙම කරුණාවක් මෛත්‍රියක් දක්වනු ලැබෙනවා. මේ කාර්යබ 10කට ඉස්සර කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තරුණ ශිෂ්‍ය මහත්මිය අපි ළඟට ආවා මෛත්‍රී භාවනා ගැන කරුණ ඉගෙන ගන්න. ඇවිල්ලා කියනවා මේ දරුවා ස්වාමින් වහන්සේ මම ඉස්සර මගේ මව්පියන්වත් අප්‍රසාදයි. ගුරුවරුන්වත් මගේ කිරේ කිසිම ප්‍රේභාවයක් මම ගැන තිබුණේ නැහැ. ඉගෙන ගන්නකොටත් මම තනියෙන් තමයි වගේ වැඩ කෙළුවේ. කොන් වෙලා. ස්වාමීනි මම ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් කෙටියෙන් මේ මෛත්‍රිය පුරුදු කළා. ස්වාමින් වහන්සේ මට ඒක පුදුම විදිහේ සනසිල්ලක් දැන් කියනවා. එකක් තමයි මං ඉස්සර කළු පාටයි. දැන් මං කළු පාට වඩා ටිකක් පාට වෙලා නේද ස්වාමීන් වහන්සේ අහනවත්මයි. එදා එනකොට ඒ දරුවාට වඩා ලස්සනයි. ඊළඟට කිව්වා මගේ දෙමෝපියෝ දෙන්න මට පුදුම විදිහේ සැලකිල්ලක් දැන් දක්වනවා. මගේ ගුරුවරු මට පුදුම විදිහේ ආදරයෙන් මගේ අධ්‍යාපන කටයුතු වලට සහාය දෙනවා. මම එකට ඉගෙන ගන්න මේ ශිෂ්‍ය සහෝදර සහෝදරියෝ මට බොහෝම අනුකම්පාවෙන් සහයෝගය දෙනවා. ස්වාමීන් වහන්සේ මට අවශ්‍යයි මේකත් වඩා මේක තව දියුණු තිනු කරගන්න කියලා. ඒ සම්බන්ධව අපි කෙටි අනුශාසනාවක් කියලා දුන්නා. ඉතින් මේන් පැහැදිලි වෙනවා අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට මෛත්‍රිය කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ශිෂ්‍යයාට පමණක් නෙවෙයි ගුරු වරුන්වත් අත්‍යවශ්‍යයි. මේ දෙතුණක් කියනවා නම් දැන් අපි තමන්ගේ අධ්‍යාපන පීඨයට ඇතුල් වෙන්නේ ඉස්සර තමන්ගේ නිවහනේ ඉඳලා එනවා නම් හරි නැත්නම් මේ විශ්වවිද්‍යාලයෙන් ඇතුලේ නැවතුම් පොලින් එනවා නම් හරි පළමුවෙන්ම තමා අහසින් දෙවියන්ට මෙත් කරන මේ විශ්වවිද්‍යාලය ඉදිරියේ අහසෙන් ඉන්න දෙවියෝ බ්‍රහ්මයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා අපේ මේ විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා සසු ගුරු මණ්ඩලයේ සමදනා නිදුක් නිරෝගී සුවපත් වේත්වා අපේ පීඨාධිපතිතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා. අපේ පන්තියේ වැඩ කරන සහෝදර සහෝදරී පිරිස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. මේ ගොඩනැගිලි හැදූ ඇත්තෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. අනිත් මේ පහසුකම් සැලසුවා නිදුක් නිරෝගී සුවපත් වේවා. කොච්චරවත් පුළුවන්කම තියෙනවා එන පියවර නඟන සුළු වෙලාවේදී. ඒ වාගේ හැම තැනකදීම අපේ සිතේ මෛත්‍රිය පුරුදු කර ගැනීමෙන් හුදමිගේ දේහ අස්වැසිල්ලක් ඇතිව තමන්ගේ අධ්‍යාපන කටයුතු දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිත වටා පිළිනව අපට හීනට දායක උපක්ලේශිකල જાතියක්. මේ උපක්ලේශ ජය ගැනීමට මේ මෛත්‍රිය පුදුම විදිහේ උපකාරයක් වෙනවා. එනිසා මේක අපි පුරුදු කරගන්නට වටිනවා. අනෙක් කාරණය මේ හැම එකකින් අපි බලාපොරොත්තු වන්නේ ආධ්‍යාත්මික සංකාණේ සති සමාධි ඥාන ගුණ පෝෂණය කර ගැනීමයි වැඩි දියුණු කර ගැනීමයි. දැන් මේ මෛත්‍රිය වඩන්න වඩන්න ওই ගුණ අපේ සංකාණේ වැඩි දියුණු වෙනවා. සතිය වැඩි දියුණු වෙනවා, සමාධිය වැඩි දියුණු වෙනවා, වීර්යය වැඩි දියුණු වෙනවා, ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඒවා වැඩි දියුණු වීම නිසා සමාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගන්න පුළුවන් වෙනවා. එවාගෙම විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ප්‍රවේශම් වේතු කාරණා රාශියක් තියෙනවා. එකක් තමයි තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමෙන් අධ්‍යාපනයේ දෙන්නට වටිනවා. බොහෝ අවස්ථාවල උසස් පෙළ කරන සාමාන්‍ය පෙළ කරන සමාජ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාව අපරේ තේනවා සමහර අවස්ථාවල උපදෙස් ලබා ගන්න. අපි විමසනවා කොහොමද දිනචරියාව පවත්වන්නේ? ඉතින් සමහර දරුවෝ කියන්නේ අනේ ස්වාමීන් අපට පාඩම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතලා රෑ එක දෙක වෙනකම් පාඩම් කරනවා. හැබැයි අපට උදේ පාන්දර අවදි වෙන්න බැහැ. ඉතින් මම කිව්වා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු කාලසටහනක්. අපේ බුදුරජාණන් වහන්සේ තරම් මේ කාලසටහන් දිනචරියාවල් ක්‍රමානුකූලව උගන්වපු ගුරුවරයෙක් හිටියේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවක් තියෙනවා. ඒ දිනචරියාව අනෙක් භික්ෂූන්ට කරන්න බෑ. භික්ෂූන් වහන්සේලාට නියම කළ තියෙන දිනචරියාවක්. ඒ කොහොමද? දාස පහකට බෙදා ගන්නවා කොට. උදේ වරුව, සවස් වරුව, රාත්‍රී පෙර යම, මැදියම, අලියම. එයින් జాగරියාන යෝගයේ කියන විශේෂ ප්‍රතිපදාවක් තියෙනවා. జాగරියාන යෝගයේ කියන්නේ මේ දවස් කොටස් පහකට බෙදාගෙන ඒ කොටස් හතරක්ම ජීවනාග්ගානේ භාවනාවෙන් ඉන්ද උපදෙස් දෙනවා. නීවරණ යටපත් කරමින් භාවනාවෙන් ඉන්දවන කොටස් හතරකදී රාත්‍රියේ නැදීම නිදා ගන්නට ඕනේ. අද කාලේ නැදීම හැටියට ඔර්ලෝසු ප්‍රයෙන් රාත්‍රී 10 සිට 2 දක්වා. ඉතින් ඒ කාලේ යාම ගන්දි කියලා gediye ගැනීමක් තියෙනවා ඒ කාලසටහන් පෙන්වන්නේ. ඉතින් ඒ හේතුව සාසනයේ මැදියම් කාලයේ අපේ ඉඳුරන් නිදා ගන්නවා. අපේ ඇස, කන ආදී සියලුම ඉන්ද්‍රියන් හිත වැඩ කරන ඉන්ද්‍රියන් නිදි ගන්නවා. අපි වැඩගන්නේ මහන්සියේ. වැඩගන්නේ මහන්සියේ නිසා විශාල ප්‍රමාණයක සෛල කොටස් හානි වෙනවා. ඒක නිසා සිදුවෙන්නේ කොච්චර ඉගෙන ගත්තත් මට දෙහිටින්නේ. කියන දේ වැටහුණාට මට දෙහිටින්නේ. ඒ මොකද අතක තබා ගැනීමේ කොටස් තමයි හානි වෙලා තියෙන්නේ. මනෝ වෛද්‍යවරයෙක් අපි ඉදිරියේ කියනවා ස්වාමීන් වහන්සේ එක දවසක් නිදි මැරුවොත් හානි වෙන සෛලේ කොටස 100ට 100ක් නැවත වැඩෙන්නේ වැඩිම ගාන 180ක් නම් වැඩි. අනිත් පිස්ස හැමදාම අඩු වෙනවා. මේව දිනපතාම නිදි වැඩිමින් සිදුවෙන්නේ මොලේ අවශ්‍ය වෙන නිසා සියුම් වූ රූප කලාප රාශියක් අහිමි වීමයි. ඒකෙන් ධාර්ණ ශක්තිය අඩු වෙනවා, ප්‍රතිදාන ශක්තිය අඩු වෙනවා. යැපීමේ ශක්තිය අඩු වෙනවා. කටිකත්වය අඩු වෙනවා. මේ වාගේ කතාවක් වෙනස් වෙනවා. නිදි නැගීම නිසා ඇස්වලට අස අබාධතා එනවා. ඒ වගේම ආහාර පාන අරුචියක් ඇති වෙනවා. පිත් රෝග ඇති වෙනවා. සමාජ මනෝවෛද්‍යරුන්ගේ ප්‍රතිකාර ගණ්ඩක් සිද්ධ වෙනවා. මේ වාගේ බොහෝ පරිබෝධයක් සිදුවෙමින් සරුවක්යන් වහන්සේ උපදෙස් දීලා තිනේ මැදියම රාත්‍රියේ අවදියෙන් ඉඳ එපා. ඒ කාලේ සිතට ගතට පහසුව විවේකයේ සඳහා සැතපෙන්නට ඕන දකුණ ඇලෙන්. එහෙමයි උපදෙස් කියලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කාලසටහන හදා ගන්නට ඕනි කියලා මම උපදෙස් දෙනවා. හැබැයි දරුවෝ කියනවා ස්වාමීන් අපට පාඩම් කරන්න වෙලාවක් නැහැ කියලා. මම කියනවා මං කියන්නම් වෙලාව ලැබෙන හැටි කියලා. ඒ වෙලාව ලැබෙන හැටි මම උගන්වලා දෙනවා. අත් වශයෙන් මේක අනුගමනය කළ සමහර ශිෂ්‍ය ශිෂ්‍යාව පුදුම විදිහේ ප්‍රතිපාණිලා ගත්තා. මං කියනවා පාන්දර 4ට අවදි වෙන්න. සාංගර හතරට අවදි වෙලා පළමුවෙන්ම කුස පෙරෙන්න නිවුණු උණුපැන් නිවිච්ච උණුපැන් පානය කරන්න. සමාක බෝතලයක් හෝ බෝතලයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන්න. දක්න දෙන්න ඉස්සර වෙලා. ඊළඟට දක්නඳලා මූණ සෝදාගෙන අනිකුත් ශාරීරික පටිජාගන නිමවා පිරිසිදු වෙලා තමන් බුදුන් වහන්සේ තැනට එන්න. බුදුන් වහන්සේ තැනක් නැත්නම් නිදාගන්න යන්න තාරියෙන්න. ඇවිල්ලා තමන්ම පන්සිල් සමාදන් වෙනවා. ඉතිපිසෝ ස්වාකාතෝ සුපටිපන්නෝ වන්දාමි චේතියන් සම්බ්බම් මේ ගාථා කීපේ කියලා බුදුන් වහන්සේනවා. කලකිනම් කරණීය මෙත්ත සූත්‍රය කියනවා. ඊළඟට උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙලා ධ්‍යාන වැඩිවීමක් නෙමෙයි චිත්ත සංපත් කිරීමට පුරුදු වීමක් වශයෙන් ආස්වාස ප්‍රස්වාස අරමුණ මෙනෙහි කරනවා. හුස්ම ගැනීම හුස්ම හෙලීම මෙනෙහි කරනවා. මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පැවැත්වීමෙන් සිදුවන්නේ යහා මෙහා ගෝණ කණින විසිරෙන සුළු සිත එක්තන් වීමට පුරුදු වෙනවා. මේක අත්‍යවශ්‍ය දෙයක්. හුස්ම ගැනීමේදී ආස්වාස 1යි 1යි 1යි කියලා ඉවර වෙනකම් මහන්සි නැතුව සිටිනවා. හුස්ම හෙලනකොට ප්‍රශ්වාස 1යි 1යි 1යි ඉවර වෙනකම් හිටිනවා. අයිමත් හුස්ම ගැනීමේදී ආස්වාස 2යි 2යි 2යි එලනකොට ප්‍රශ්වාස 2යි 2යි 2යි මේ ක්‍රමයෙන් අසංකෝ 10ක් දක්වා ඉහළට ගණන් කරනවා. අයමත් එකේ ඉඳලා 8ක් හෝ 10ක් ගණන් ගන්නවා. කොහම රවුන්ඩ් 3-4ක් යනකොට විනාඩි 15ක් විතර පිරෙනවා. ඒ විනාඩි 15 දී තමන්ගේ හිතේ අර ගණන අවුල් වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව කරගන්න පුළුවන් වුණා නම් අන්න හිතේ එක්තරා සංපත් බවක් පිහිටලා තිබුණා. සමහර සමහර දරුවන්ට පුළුවනි බාහේ හැමාරින්න. එහෙන් ඉන්නකොට ශරීරයේ පවා නොදැනී යනවා. ශරීරයේ පවා නොදැනී ගින් හිත පුදුම විදිහේ එකඟත්වයකටපත් වෙනවා. සීය බොහෝම පැහැදිලිව පිහිටෙනවා. ඒ වගේම ගත හිත කර්මන්නේ වෙනවා. ඊට පස්සේ පාඩම පටන් ගන්න සූදානම් වෙනවා. පාඩම පටන් ගන්නකොටම එක පාඩම කියවන්න පටන් ගන්නෙ නෑ. පොතේ පිටුව පෙරලාගෙන පළමුවෙන්ම කරන විනාඩි භාගයක් තරම් හුස්ම ගැන බැලීම. ඒ මොකද? විතර අපේ හිතේ හා මෙහා විසිරී ඉතිරී පමපෙන්නේ. ඒ විශේෂම සිත එක්තන් කිරීම තමයි හුස්ම ගැන බැලීම. හුස්ම ගැන විනාඩි භාගයක් බලලා ඊට පස්සේ කියවනවා. කියවනකොට කියවනකොට හරියටම අර විදුලි පංගමක එළිය ඍජුව යදුවා වගේ තමන්ගේ මනස හරියට මේ පාඩමට අවධානය යොමු වෙනවා. ඒක නිසා කියන දේ හරියට මතක තේරෙනවා. කියන දේ තේරුම හරියටම වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් හිතට ලොකු සහනයක් ඒක. මේව පාඩම සම්පූර්ණ කරලා යමක් ලියන්න තියෙනවා නම් සටහන් කරන්න තියෙනවා නම් පොත පෑන කරදා කියන ලෑස්ති කරන එක පාඩම පටන් ගන්නෙ නෑ. පළමුවෙන් කරන්නේ විනාඩි 20ක් තරම් හුස්ම ගන්න බලනවා. හුස්ම ගන්න බලලා ඊට පස්සේ කියන්න සටහන් කරන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර විට කියවීමේදී, ලිවීමේදී යම් දෙයක් අමතක වෙලා තියෙනවා. මතක් කරගන්න මහන්සි වෙනවා. ඉතින් 17 හිතේ හිතා ඉන්නේ නැතුව කල යුතුන්නේ මට අසවල් කාරණය මතකට පැමිණේවා කියලා හුස්ම ගන්න බාන විනාඩි භාගයක්. ඉතාලම කෙටි වෙලාවක එක පාඩකන ඒ කරණි කියපු කරපු ඉගෙනගත්ත දේක පාට මනසට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මහන්සි නෑ. මේ වගේ තමයි සමහර විට යම් වචනයක් යම් දෙයක් වටහා ගන්න දැන්. එහෙමනම් ඒ සඳහා ධාතේ හිත හිතා වෙහෙසෙන්නේ නැතුව මට මේ කාරණේ හරියට නිවැරදිව වැටහෙනවා කියලා හුස්ම ගන්න බලන විනාඩි භාගයක්. එක පාරටම මේකේ නිවැරදි පිළිතුර වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට තමයි අපේ උපදේශ අනුගමනය කරන දරුවෝ කරලා පුදුම විදිහේ ආචාර්ය ප්‍රතිපාලනය ලාගා. මේ කාවුරු 10කට ඉස්සර වෙලා 9කට ඉස්සර වෙලා 1997 ඔක්තෝබර් මාසයේ එක මව් කෙනෙක් තමන්ගේ පුතා ඉස්සරහට තියාගෙන මට ආරාධනයක් කළා ස්වාමීනි මේ දරුවා විදේශ අධ්‍යාපනයකට යන්න දැන් සූදානම්. හැබැයි මේ දරුවාට බොහෝම දුර්වලයි ගණන් ශාස්ත්‍රය. සමානයේ 100ට 8ක් 10ක් තමයි ලකුණු ලැබෙන්නේ. එනිසා ස්වාමීනි දැන් මේ දරුවාගේ උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යන්න ඉන්න බැවින් පළමු කොට ප්‍රවේත පරීක්ෂණයක් තියෙනවා මේ දරුවාට ආශිර්වාදයක් ආවාදයක් දෙනු මැනව කියලා. ඉතින් මේ උපදේශ ටික මම බොහොම පැහැදිලි කරලා දරුවාට කිව්වා. ඉතින් නූලකුත් දුන්නා. සති දෙකකින් පමණ ඒ ප්‍රවේත විභාගයේ පරීක්ෂණය පැවැත්වුණා. 33 දෙනෙක් ශිෂ්‍යයන් ඉදිරිපත් වෙලා තිබුණා. පුදුමේ කියන්නේ ඒ කුඩා දරුවා දොඩ වයස අවුරුදු 19ක 20ක තරම් කුඩා කාලේ පටන් අපි ගැන විශ්වාසය තිබුණා ඒ දරුවා. කුඩා කාලේ පටන් අපි ගැන දන්නවා හොඳට. එනිසා අපි කියපු උපදේශය හරියට අනුගමනය කළා. ඒ අනුගමනය කිරීමෙන් මොකද ලැබුණු ප්‍රතිඵලය? ගණන් පත්‍රයේතම 120ක් ලකුණු ලැබුවා. අනේ සියලුම පිළිතුරු පත්‍රවලට 100ට අඩු නැහැ. පසුව මේ පරීක්ෂණය කළ ගුරුවරු අනිත් ශිෂ්‍යයන්ගේ පෙන්නලා තියෙන මෙන්න පිළිතුරු ලියන හැටි බලා ගන්නයි කියේ. අන්තිමේ කිස්තුදාගෙන් පළවෙනියා වුණා. එවාගියම උසස් අධ්‍යාපනයේ කරගෙන දැන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ලොකු තත්ත්වයකින් ජීවත් වෙනවා. ඒ මාක්නිසා දෙකිට තන්පත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල. බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙනවා සමාධින් විච්ඡේවේ භාවයේත. සමාහිතෝ විච්ඡේවේ භික්ඛු යථා භූතං පස්සති භජානාති. මානේ සමාධිය වඩන්නේ. සමාහිත භික්ෂුව හැම දෙයක්ම සත්වාකාරයෙන් දකිනවා දනිනවා. ඒ කිව්වේ හිත සංපත් වීමෙන් තමයි නුවණ පහළ වෙන්නේ. නුවණ පහළ වීමෙන් තමයි ධාරණ ශක්තිය ඇති වෙන්නේ. ඒ ධාරණ ශක්තියට කියනවා අපේ අභිධර්ම පිටකයේ ඥාන පූර්වාංගම සතිය කියලා. ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබා ගන්න. ඥාන කිව්වේ එතන තමන් කියවන දේ අහන දේ තේරුම් ගැනීම. තේරුම් ගන්න දේ සිහියේ තබා ගැනීම තමයි ධාරණය. අර සෝතාවධානී පඤ්ඤා සුතමේ ඥානං කියලා කියනවානේ දසක්ඛ්‍යා ඥාන වල පළමු යන්නේ. එතන සෝදාව සෝතාවධාන කිව්වේ කන යොමු කරගෙන ගුරුවරයා කියන දේට හොඳට අහුම්කම් දෙනවා නුවණින්. නුවණින් අහුම්කම් දීලා ඒක හිතේ තබා ගන්නවා. ධාරණය කර ගන්නවා. ඒකට කියන්නේ සුතමය ඥානය කියලා. අන්න ඒක නිසා ඥාන පූර්වාංගම සතිය උපදවා ගන්නටයි මේ ආස්වාද ප්‍රස්වාස අරමුණ අපි මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. ඒ ඥාන පූර්වාංගම සතියෙන් තමයි යමක් මතක තබා ගන්නෙ මතක තබාගත් දේ තේරුම් නැවත නැවත විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ සති පූර්වාංගම ඥානය. සිහිය පෙරට කොට ඇති ඥානය. ඒ මොකද දරාගත් දේ සිහියෙන් දරාගත්තේ ඒක මුල් කොටගෙනයි අර්ථ වටහා ගන්න වැඩිපුර. අන්න ඒක නිසා ඥාන පූර්වාංගම සතියෙන් යමක් දරා ගන්නවා. සතිපූර්ව අංගම ඥානයෙන් දරාගත දේ අර්ථ විවරණය කළ තේරුම් කර ගන්න. මෙන්න මේක නිසා මේ අත්‍යවශ්‍යපාඨාත අරමුණේ සිහිය පිහිටු වීම ඉතාම වැදගත් වෙනවා. හිත තුනක් වශයෙන් කියනවා නම් අපි ඉගෙන ගන්න කාලේ, සාමාන්‍ය කාලේ, එවාගේම උපසම්පදාවේ කියනවක කාලේ අපි බොහොම පාඩම් කරනවා. අපිට කියනවා පාඩම් කරන්න මහා සාගරයක්. ඒ මොනවද ත්‍රිපිටක ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ තරම් විශ්වවිද්‍යාලයක් ලෝකේ නැහැ. ත්‍රිපිටක ධර්මයේ හරියට අධ්‍යයනය කළා නම් ඒ තරම් දැනුමක් මොනම තැනකින්වත් වෙන ලැබෙන්නේ නැහැ. ඒ තරමට පුදුම විදිහේ විශ්ව දැනුමක් ත්‍රිපිටක ධර්මයේ තුලින් ලැබෙනවා. ඉතින් අපට පාඩම් කරන්න තියෙන මට පාඩම් කරන්න ලැබෙන්නේ ප්‍රයයි. හැබැයි අපේ කාල සටහන හරියට තත්පරයක අපි අනුගමනය කරනවා. උදේ පාන්දර 3:50ට අවදි වෙන්න. විනාඩි 10කින් මූලකට සෝදාගෙන ජපන් පානය කරලා වාඩි වෙනවා හතරට. පයක්ම ආනපාන වඩනවා. මේක තමයි අපේ පාඩම් කිරීමේ අත්‍යවාරම. පයක් පාඩම් කරනවා පාන්දර පහ වෙනතුරු. පයින් පස්සේ අපේ තියෙනවා බුද්ධ වන්දනා, වසපිරිවෙත, වසපිරිත, ඒ වගේ මෙත් භාවනා. හයට අපට වත් පිළිවෙත් තියෙනවා. පයක් තියෙනවා. හතට පමණ අපි හීල් දානියමක් වළඳනවා. හතයි 30ට පමණ පාඩම පටන් ගන්නවා කට පාඩම් කරන්නේ. අතයි ඒ වෙනකොට පාඩම් දෙන්න සූදානම් වෙනවා. ඔය කය ඇතුළත පාඩම් කරනකොට අපි පුරුදු කරලා තියෙන ආනාපාන සතියේ පිහි පිහිටුවාගෙන පාඩමට හිත යොදන්නේ. ඒක නිසා සිදුවෙන්නේ එක වරක් හිතින් කියවනකොට මෙන්න හිතේ ඇදෙනවා මේ වගන්තිය. නැත්නම් ගාථාව. දෙතනයක් කියන්නේ ඉස්සර හිතේ ධාරණය වෙලා. අන්තිමේදී පාඩම් දෙන්නේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගියාම කයක් නැති වෙනවා. එනිසා කියනවා ආ දැන් ඇති දැන් ඇති බැලුවාම මුල මැදාග කොහොම කටපාඩමින් කියන්න පුළුවන් මොකක්ද මේ ආශ්‍රම ඒකනේ පාඩම් කියන්නේ දෙකක් දීලා නෙමෙයි ඔය සරස්වති ඡයිද දීලා නෙමෙයි මේ පාඩම් කියන්නේ තියෙන එකම පිළිවෙත තමයි සිහිය පුරුදු කිරීම සංපත් කිරීම ඒකට ඇති එකම ප්‍රතිකාරයේ ආස්වාද ප්‍රස්වාස අරමුණ නැමැති ආනාපාන සතිය පුරුදු කිරීම මේ ගැන අපි බොහෝම සාවධානව පුරුදු කරන්න ඕනේ මට මතකයි මෙම විශ්වවිද්‍යාලයේහි මහාචාර්යවරියෙක් හිටියා. දැන් මේ එතුමා විශ්‍රාමයේ දැන් අවුරුදු 30කට පමණ ඉස්සර මට සමුඛ වුණා. එතුමා කියනවා ස්වාමීන් වහන්සේ මම අවුරුදු 20 සිට දැන් මගේ වයස 40ක් පමණ වෙනවා කිව්වා. ඒ අවුරුදු 20ම මම ආහනපාන සතිය වඩනවා. උසස් අධ්‍යාපනයේ සඳහා ලන්ඩන් නුවර අවුරුදු 5ක් කටයුතු කළා. කවදාකවත් ප්‍රතිශ්‍යාවක් හදෙන්නේ නැතුව මම බොහොම නිරෝගීව ගතකලිය ආශ්වාස ප්‍රශ්වාස හරමුණු පුරුදු කිරීමේ එනිසා මගේ අධ්‍යාපන කටයුතු බොහොම සාර්ථකව නිමවාගෙන ශ්‍රී ලංකාවට එන ලැබුණා. මෙන්න ගංගොඩ වේල විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේදී මිනිත්තු මිනිත්තු 3ක් පරි නිවාඩු ලැබුණා නම් පොතුවේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ තමයි සිහි පිහිටුවා ගන්න තියෙන්නේ. ඔය අතර එක දවසක් සිද්ධයක් කිව්වා රාත්‍රියේදී තමන් තනියම ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිහි පිහිටුවා නිනකොට පාට අහසේ ඉඳලා පොළොවට කඩා වැටෙනවා වගේ එකක් වුණා. එදා බය ඇතුණා. ඊට පස්සේ එක කරන්න බෑ. අනපාන කරන්න බෑ. නමුත් මෙතුමාට වැටහුණ මම බුදු ගුණ සිහි කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ හිතින් නවා ගන්න ඕනේ කියලා බුදුරුව ගැන හිත හිතා ඉන්නවා. හිතනකොට ආයමත් ආනපානෙට හිත වැටුණා. ඊට පස්සේ ආයමත් බොහොම ලස්සනට ආස්වාද ප්‍රාස්වාද හරමුණේ සිහියේ පිහිටෙනවා. මොනතරම් වාසනාවන්ත සිද්ධියක්ද මේ සිය වචනයෙන් අපට කියපු කතාවක්. ඒ වගේ කාට වුණත් ඒ වාගේ පුරුදු කරගන්නවා නම් මොනතරම් ප්‍රතිකලාපට නෙලා ගන්න පුළුවන්. අතමනක් නෙමෙයි. ඒ අපේ මනස දියුණු කර ගැනීමෙන් සිහිය දියුණු කර ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය අපිතා උසස් සම්දමින් ජීවමාක් ලැබෙනවා වගේම මේ ආධ්‍යාත්මික වශයෙන් උසස් ආબોධයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍ර පහකින් වදාළනේ සමාහිතෝ යථා භූතං පස්සති එක තන්පත් වෙන්න වෙන්න නුවණ පහළ වෙනවා. අපි මේ ලබන ලෞකික නුවණ පමණක් නෙමෙයි උසස් ඥානය ලබන්නත් ඒක පදනම් වෙනවා. ඥාන සමාධි සමාපatti උපදවන්න අභිඥා බල උපදවන්න මාර්ගඵල උපදවන්න පවා ඒ සත්‍ය අපට පිහිට වෙනවා. අපේ බුදු සසුනේ ශික්ෂා කාමින්ෙන් අගතන්පත් වූ සාවල භාග්‍යව ස්වාමීන් වහන්සේ කල්පලක්ෂයක් දරුම් පුරාගෙන ආපු කෙනෙක්. උන්වහන්සේ වඩාත් පුරුදු කළ තිබුණේ සතරදී ආනාපාන සතිය. ආනාපාන සතිය උන්වහන්සේ වයස 18 දී උන්වහන්සේ පැවිදිුනේ වයස 7 දී වයස 18 වෙනකොට බොහෝම ලස්සන රූපකාය සම්ප්‍රත්‍ය එක දවසක් බුදුරජාන් වහන්සේට පිළිසුඳා වඩිනවා සවැත් නුවර ජේතවනාරාමේ වැඩි ඉන්න කාලෙක මේ වඩිනකොට බුදුරජාන් වහන්සේගේ පාත්‍රය දෙපිටිසූරයි මේ රාහුල ස්වාමීන් වහන්සේලාට ඒගෙන යන්නේ රාහුල ස්වාමීන් වහන්සේ තීවරග්ගානේ භාවනාවකින් ගියේ නමුත් අර තරුණ වාසයේ හැටියට හිතේමේදී ඇලෙනවානේ බුදුරජාන් වහන්සේගේ ත්‍රිපාද දිහා බැලුවා. තමන්ගේ පතුල් දෙක බැලුවා. බැලුවම එක හා සමානයි. ඊට පස්සේ සරුවක්යන් වහන්සේගේ ශරීරයේ දිහා බැලුවා. තමන්ගේ දිහා බැලුවා. එක හා සමානයි. වර්ණයේ දිහා බැලුවා. එක හා සමානයි. ඉතින් උන්වහන්සේ මහා බුදුරජාන් වහන්සේ වගේමනේ මම කියලා හිතනකොට මේන්න බුදුරජාන් වහන්සේ හිත බැලුවා. බැලුවම ආපස්සට හැරුණා. එල්ලකම සාවලියෝ මේ තන් දෙපා. කොයි කෙනෙක් තෘෂ්ණාවයි, දෘෂ්ටියයි, මාන්නයයි ඕක ඇති වෙනවා. ඒ සහිතන්නේ මේ ධම්මම රූපං මේ ධම්මම නේසෝහමත් නෙමේ සුවත්තා. මේ රූපස්කන්ධේ මගේ නෙමෙයි. මමත් නෙමෙයි. මගේ ආත්මයක් නෙමෙයි කියලා හිතන්නේ. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු අවදීමක් ඇති වුණා. නගලා කිව්වා ස්වාමීනි රූපේ සමනක්ද? වේදනාව, සංඥාව, සංකාර, විඥානක් කලේතුද? එහෙමයි රාහුලේ. ඒ ස්කන්ධ පහම විදිහට හිතන්නේ. එකක් එකක් ගන්න මේක මගේ නෙමෙයි මගේ ආත්මෙත් නෙමෙයි මමත් නෙමෙයි කියලා හිතන්නේ. ඔය සංහා දිට්ඨිමාන තුනට ප්‍රතිපක්ෂ මනසිකාරය. සාවල ස්වාමින් වහන්සේ සංවේගයක් ආවා. ඇයිද කියලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ පාත්‍රය අතට ගනු නැනව ගත්තා. ස්වාමිනී මම අද ආපස්සට යනවා. උනා පිටුවා මං අද දානි ගන්නේ නැහැ. ඒ මොකද මේ හිත দমনය කරගන්නේ. තරුණ වයසේනේ පාරක පිටුව පේන තැන ගහක් මුලක වාඩි වුණා. හැන්දෑව නිකන් ඔතන වාඩි වෙන්න අදිෂ්ඨාන කරගෙන හිටියේ. ඉතින් බුදුරජාන් වහන්සේ දානිවන්දි තිබුණා එන්නේ නැහැ. සරුවත් මහ රහතන් වහන්සේ පස්සේනකොට දැක්කා සරුවත් මහ රහතන් වහන්සේ කියාගෙන ගිය රාහුලේ ආනපාන සතිය වඩා ආනපාන සතිය වඩා. ඒ තුන් වාස දානෙන්නේ නැහැ. දෙන කෙනෙක්වත් දාන කිරක් එන්නේ නැහැ. බලාපොරොත්තුනේ නේද? ඒවත් වළඳන්නේ නැහැ කියලා හිතාන නිසා වෙන්නේ. අන්තිමේදී හැන්දෑවේ සාවල ස්වාමීන් වහන්සේ වැඩියා ගන්ධ කුටිය වෙතට සරුවක් යනවද වඳින්නේ. සරුවත් මහ රහතන් වහන්සේ තුතින්දා එලාමේදී රාහුල ස්වාමීන් වහන්සේ වැඳලා කියනවා ස්වාමීන් මට මේ ආනාපාන සතිය තව විස්තර වශයෙන් අහගන්න ඕන. සරුවක්යන් වහන්සේ වදාලා හොඳයි. රාහුලේ පළමු කොටේ මෛත්‍රී වඩන්න. ව්‍යාපාදේ යටපත් වෙන්නයි. දෙවෙනුව කරුණා වඩන්න. හිංසාව යටපත් වෙන්නයි. තුන්වෙනුව මුදිතා වඩන්න. අරකේ යටපත් වෙන්නයි. හතරවෙනුව උපේක්ෂා වඩන්න. අටවේ යටපත් වෙන්නයි. පස්වෙනුව අසුබේ වඩන්න මේ දෙතිස් කුමකේ ගැන කාගේ යටපත් වෙන්නේ හයනෙන අනිත්‍ය සංඥාව වඩන්නේ සියලු සංස්කාර අනිත්‍ය බව මෙනෙහි කරන්නේ මාන්‍ය යටපත් වෙන්නේ හත්යෙනුව ආනාපාන සතිය වඩන්නේ මෙන්න ආනාපාන සතිය වඩන පිළිවෙල කියලා 16 ආකාර ලක්ෂණට විස්තර කළා දැන් ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බොහෝම ධෛර්යමත් වුණා උනාට වැඩි අන්දවණේට අන්දවණේ කියන්නේ ජේතවනාරාමෙන් යොදුනක් දුර තියෙන වනාන්තරයක් මුතින් ගිහින් භාවනා කරනවා. දැන් ඉතින් උන්වහන්සේ ගිහිට අදාළම ප්‍රතිඵල ගන්නටයි. හැබැයි වැඩි දවසක් ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනුණා සාහොල ස්වාමීන් වහන්සේගේ නුවණ දැන් බොහෝම දියුණුයි. ඒ මොකද? මෛත්‍රිය වඩනවා, කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ෂා වඩනවා, පිළිකුල් භාවනා වඩනවා, අනිත්‍ය සංඥා වඩනවා, ඊකනතුරුව ආනපාන සතිය වඩනවා. ඊළඟට දැන් තියෙන විපස්සනාට හරවන්නටයි කියලා සරුවක් යනවා තෙන්නුවණෙන් දැනගෙන දෙන්න වැඩියා. වැඩිලා දේශනාවක් කළා විපස්සනාවට යොමු වෙන දේශනාවක්. තුන රාහුල වාද සූත්‍රය. ඒ වෙනකොට මේ රාහුල ස්වාමීන් වහන්සේ මෙසේ කෙනෙක් නෙමෙයි. කලින්ම මේ තනකොඩ පතාගෙන පින්කලේ දිවමත්‍රා බුද්ධ ශාසන කාලේ කෝටි ලක්ෂ ගණන් දෙනෙක් උන්වහන්සේක නිවන් දකින්න පින් කරගෙන ආවයි දාපට. ඒ සාමිශාල දෙව්ලෝ බමලෝ දසදහසක් දක්වල ඉඳලා ආවනේ මේ බණ වේලාවට ඇවිල්ලා මේ රාහුල ස්වාමීන් වහන්සේට මේ දේශනාව කරන්නේ අරිහත්ත්වයේ සිද්ධ වෙනකොට අර අහසේ පැමිණ සිටි දෙවියන් බ්‍රහ්මයන් අතර කෝටි ලක්ෂයක් දෙනා රහත් වුණා අසංකේය පිරිස සෝවාන් ආදී යටමාර්ග ඵල ලැබුවා. එතන සඳහන් වෙනවා මේ රාහුල බද්ද ස්වාමීන් වහන්සේ පෙර ජාති ජාතින් ඉදී බුදුසසුන්ෙහිදී අනු අබුද්ධෝත්පාද කාලවල තවුස්තනෙක් දැනුත් මේ ආනපාන සතිය පුරුදු කළා. ඒක නිසා ආනාපාන සතිය ගැන සරුවඥන් වහන්සේ උපදෙස් දෙන්නේ කියා සිටිය ආනාපාන සතියේ රාමුල භාවිතා බහුලීකත යාපිතේ චරිමක ආස්වාද ප්‍රත්‍යාසා තේති විදිතා නිරුද්ධං නිරුද්ධං තිනෝ අවිදිතා රාහුලේ මේ ආනාපාන සතිය මෙහෙම දිනු කරගත්තාම Taman පිරිනුවම් පාන අන්තිම මොහොතේදී අන්තිම හුස්ම දැල්ලත් සිහියෙන් පවත්වන්න පුළුවන් කියලා. ඒ තරමට සිහියක් දිනු වෙනවා ආනාපාන සතියේ. එනිසා අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන ලබන සියලුම දෙනා අධිෂ්ඨාන කරගන්නවා නම් වටිනවා අපේ මේ අධ්‍යාපන කටයුතු 100% සාර්ථක වීම පිණිස දියුණු වීම පිණිස මේ රාහුල ස්වාමීන් වහන්සේට මේ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව පිළිකුල අනිත් මේවා අරමුණු කරගෙන මෙහි කරමින් ආනපාන සතියෙන් අපිට දිනු කරගන්න ලැබේවා කියලා බුදුජේතාගේ අදිස්ථාන කරගෙන තියෙනවා. ඔය මා මුලින් සඳහන් කළේ මගේ අපංකමක් එහෙම නෙමෙයි. ඒ කාලේ අපට පුරුදු කරපු දේ. ඒ කාලේ අපේ ගුරුතුමන් වහන්සේලා උපදෙස් පරිදිම මේ ප්‍රයක් තරම් කෙටි වේලාව තුල ආනපාන සතිය වැඩි වීමෙන් ප්‍රයක් ඇතුළත කරන පාඩන මුළු දවසේම අමතක නොවී ඒක ගුරුතුමන් වහන්සේලාගේ සිතට පුදුම විදිහේ සතුටක් ගෙන දෙමින් ධාරණ සත්‍යයට කරගන්න පුළුවන් වුණා. සමහර ශිෂ්‍යයෝ මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔය පාඩම් හදාගන්න මේ දෙකක් කියලා අපට කියන්න කියලා. ඉතින් මම කියන මෙන්න මේක දෙහෙත. උදේ පාන්දරේ හතරට ඉස්සෙල්ලා අවදි වෙන්න. හතරේ ඉඳලා පහට ආනපාන සතිය වැඩන මෙන්න මේකයි දෙහෙත කියලා. අත්වාදයෙන් එහෙම කරනවා නම් කාට උනත් ප්‍රතිඵල සාර්ථකයි. ඉතින් ඒ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් හැටියට අපේ අධ්‍යාපන කටයුතු, ඊළඟේම අපේ ජීවනෝපාය කටයුතු හැම දෙයක්ම අපට නිවනට උපනිශ්‍රේ වෙන හැටියට පවත්වා ගැනීමයි. නිවනට උපනිශ්‍රේ වෙන්නේ කොහොමද? අපේ සිත සෑම කල්යම යෝනිසෝ මනසකාරයෙන් එවත් නුවණට හොරුව කල්පනා කරන සිතක් මාට පමුණවා ගැනීමෙන් තමන් කරන හැම දෙයකදීම තමන්ගේ හිත පිරිසුදු වෙනවා. සත්‍යත පරියෝජපණං කියන හිත පිරිසුදු වීමේ බුද්ධ ශාසනය අනුගමනය කළා වෙනවා. හිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන අකුසලයෙන් වළකිනවා. අකුසලයෙන් වළකින්න වළකින්න කුසල් සිත් වැඩි දියුණු වෙනවා. කුසල් සිත් වැඩි දියුණු වෙන්න වෙන්න සිත වඩා වඩා පිරිසුදු වෙනවා. මේ තුන ඒකාබද්ධ ධර්මතා තුනක්. ඔය තුන හඳුන්වනවා සීල සමාධි ප්‍රඥා නමින්. සීල සමාධි ප්‍රඥා නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලෙන් කියනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මාර්ගාංග තුන. සමාධියෙන් කියවෙනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග තුන. එවාගෙම ප්‍රඥාවෙන් කියන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මාර්ගාංග දෙක. එතකොට මේ කියන අකුසලයෙන් වැළකීමේ සීලයෙන් මාර්ගාංග තුනක්. එවාගෙම කුසල් කැත් වැඩි දියුණු කිරීමේ සමාධියෙන් මාර්ගාංග තුනක්. හිත දියුණු කිරීමේ නුවණ දියුණු කිරීමේ ප්‍රඥාවෙන් මාර්ගාංග දෙකක්. මේවා වැඩි දියුණු කර ගැනීම නිසා අපි සිදු කරන්නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි කර ගන්නවා. කල්ප කෝටි ගණන් සංසාරේ ගෙනියන මේ ෘක්ණාව ප්‍රධාන කොට ඇති උපක්‍රමයන් තුනී කර ගන්නවා. කල්ප කෝටි ගණන් පමා නොවි නිවන සමීප කර ගන්නවා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ හිතේ වැඩි දියුණු කර ගන්නවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සිතින් සිතින් සිතට අපි ළඟ වෙන හැටි. බුද්ධ ශාසනය කියන්නේ මෙහෙමයි. එනිසා බුද්ධ ශාසනයෙහි චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට අපි මේ කරන මෛත්‍රිය මේ කරුණාව, මේ මුදිතාව, මේ උපේක්ෂාව, මේ පිළිකුල් මනසිකාරය, මේ අනිත්‍ය මනසිකාරය, ඥානාපාන සති මනසිකාරය අපට කාන්තේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න උපකාර වේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන අතර බෝධිපාක්ෂ ධර්ම 37ක් මේ සිටේ වැඩි දියුණු වෙනවා. එමන්ගින් අපේ චතුරාර්ය සත්‍ය අවබෝධයට සිතින් සිට නැත්නම් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සමීප වෙනවා. ඒක නිසා අපේ පුණ්‍යවන්ත ජීවිතය සැබෑ බෞද්ධ ජීවිත බවට පත් වෙනවා, සීලවන්ත ජීවිත බවට පත් වෙනවා, ඥානවන්ත ජීවිත බවට පත් වෙනවා. එවැගේම සාර්ථක ජීවිත බාටපත් වෙනවා මෙලව ජය ගන්නවා පරලොව ජය ගන්නවා සතර ජය ගන්නවා කෙලෙසුන් ජය ගන්නවා ආත්මේ ජය ගන්නවා අපරාජිත බුදුපසේ බුදුමහරහතන් වහන්සේ සමිනී අමා මහ නිවනට සපත් වෙනවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ